ස්වාමින් වහන්ස මේ ප්‍රශ්නේ ඊයේ ධර්මදේශනාවට අදාළවයි. යම් මොහොතක මගේ සිතේ දැඩිව පහළවන රාගය හෝ ද්වේෂය සතියට හසු කරගත හැකියාව ඇති බවත් එම ක්ලේශයේ වීතික්කම මට්ටමට නොයන පරිදි සතිය පවත්වාගත හැකි බවත් මා තුලින් අත්දැක තිබේ. එම ක්ලේශයේ පරිඋත්ථාන මට්ටමින් නැවත නැවත පටන් ගන්නා බවත් එහි ඇති පීඩාකාරී බවත් සතියෙන්ම දකින හැකියාවක් තිබේ. මගේ ප්‍රශ්නය වන්නේ මෙසේ පැමිණෙන කෙලෙස් ධර්මයේ ප්‍රහාණයක් එක්වර දැකිය නොහැකි බැවින් නැවත නැවත මතුවීමේදී එය විපාක පිණිස කර්ම සකස් වීමෙන් වළකා ගන්නේ කෙසේද යන්නයි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඒ කර්ම කර්ම බාටපත් වීම තමයි වීතික්‍රමණය වෙනවා කියන්නේ. කයෙන් ඒක උල්ලංඝනය වෙ කරනවා. වචනෙන් ඒක උල්ලංඝනය කරනවා. ඊට පස්සේ තව කෙනෙක් හෙල්ලෙනවා. පරිඋත් ทาน කියලා කියන්නේ දැන් දන්නවා මල පනින්න ලෑස්ති අද්දරට ඇවිල්ලා තියෙන්නේ. තාම මල පැන්නේ නැහැ. විතික්‍රමණය වුණේ නැහැ. ඉතින් ඒක යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් නම් ඒක යෝග ජීවිතේ බරපතල දියුණුවක්. දැන් මල පනින්න ඔන්න මෙන්න තියෙන්නේ. වෙන දණන්ගේ මොකුත් නැහැ ආවා කඩාගෙන ගියා. දැන් දන්නවා කෙලෙස් වල තව මට්ටමක් තියෙනවා කියලා. ඒ ඒ කෙලෙස් මට්ට ඇතුළත රාග, ద్వේෂ, මෝහ කියලා තව තව විභේදනයකුත් තියෙන බව දන්නවා. එතකොට මේක රාගයමයි ද්වේෂය නෙවෙයි. මේක ද්වේෂයමයි රාගය නෙවෙයි. මේක මෝහේ කියලා දන්න ගතිය අර ඔක්කොම ගිනි කුන්දම ඇතුළේනේ සිද්ධ වෙන්නේ. වීතික්‍රම වෙලත් නැහැ. වීතික්‍රම වුණොත් ඊට පස්සේ තව කෙනෙක් තැවෙනවා. දැන් මේක වෙලා නැහැ අද්දරට වෙලා. ඒ තුලත් මට පේනවා මේක කාම රාගයමයි පටිගය නෙවෙයි. නැත්නම් පටිගයමයි කාම රාගය නෙවෙයි. නැත්නම් නිදිමත. නැත්නම් උද්දච්ච කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ දැනුම ඒක මේ සෙල්ලක්කාර දැනුමක්. ඒක සෙල්ලක්කාර දැනුමක් මේ මල පණින්න යනව වෙනුවට මල පණින්න ඉස්සෙල්ලා මොන විදිය කෙලෙසයක්ද කියලා කියන්න පුළුවන් තරම්. ඒකෝට ඒ වෙලාවේ දැනගන්න පුළුවන් නම් රාගයේ ද්වේෂයෙන් වෙන් වෙන හැටි. ද්වේෂයේ මෝහයෙන් නිදිමතින් වෙන් වෙන හැටි. මේ දෙක අතර තියෙන පරිච්ඡේද ඥානය මේ ඔක්කොම ගිනිකුන්ද මේ. මේවා විශිෂ්ට ඥානනේ මේවා ඇක්‍රොබැට්ස් නේ. මෙව වෙල්ලවලා මේ සර්කස්. ඒක ඉගෙන ගන්නකොට වෙන්නේ මොකද අර මලපණින තියෙන අවස්ථාව කොහොමඩක්වත් නතර වෙලා යකෝ මේ වෙලාවේ කොරස් කටිපත් අතදා ගන්න බැරි වෙලාවේ දැන් බලපල්ලකෝ මෙන්න රාගේ හොඳට වෙන් වෙලා පේනවා ද්වේෂය වෙන් වෙලා පේනවා මෝහය වෙන් වෙලා එයා කියා හිටිනවා එයාට ආසිය ආවේනික කාරණාව අත්‍යන්ත කාරණාව පේනවා රාගේ මේකමයි ලක්ෂණය ද්වේෂය නෑ මෝහය නෑ මේක ද්වේෂයේ ලක්ෂණයක රාගේ නැහැ. ඒ ඔක්කොම කලබලෙත් රාගය ද්වේෂය පැටලෙන්නේ නැහැ. මොකද යාට අත්‍යන්ත ලක්ෂණයක් තියෙනවා. දැන් අපේ හිත අවුල් වුණොත් මේ ඔක්කොම පටලවෙනවා. පටලවිලා අපි ලව්ව මොන කුණු හරපයක් කරවයිද කියන්න බෑ. ඒක නිසා මේ වෙලාවේදී ඒක විස්තර කිරීම මම නිවන් දකින්න ගන්න ප්‍රයත්නයක් නෙවෙයි මානවයාගේ හිත තේරුම් ගන්න ගන්න ප්‍රයත්නයක්. කොයි කෙනත් ඔච්චරයි. ඔය කොච්චර මේ හිතාන ඉන්න ඔය කියවන කට්ටිය මේක ලුඟක් ඉගෙන ගත්ත කට්ටිය කියලා. ඒකට වැඩක් නැහැ. වැඩක් නැහැ. ඕව දන්නේ ඔබ දැනගන්නවා ඔපරේෂන් එකක් කරනකොට ඔන්න එනවා බයලියට කොමරි පපා කොමල පපා ඔන්න රාගය එනවා ඔන්න ද්වේෂය එනවා පුළුවන් නම් අන්න ඒ වෙලාවේ වින් කරලා පැකට් 6යි තියෙන දාන්න මේක රාග පැකට් එක, මේක ද්වේෂ පැකට් එක, මෝහය, මේක උද්දච්ච, මේක කුක්කුච්ච විචිකිච්ඡා. හයයි තියෙන්නේ. එනේ එන එක මේ හයට දැම්මනම් එක්ස්පර්ට්. සම්හංශ සමහරක් වෙලාවට දැන් ඒ ද්වේෂය හරි රාගය හරි එන බව පේනවා. හැබැයි ඒත් කෙරෙනවා. දැන් ඒක සමහරක් වෙලාවට කෙරෙනවා ආයි විනාඩි 5ක්වත් 10ක්වත් යන්නේ නැහැ. හොඳට පේනවා. හැබැයි ඒත් කරනවා. එතකොට ඒක එහෙම එහෙම දැක දැක දැක දැක යෑමින්ද ස්වාමිනාසේ ඒක කෙලස් ඔය කෙරෙනවා කියන එක මට්ටම් තුනක් තියෙනවනේ ක්‍රියාවත් වෙලා කයෙන් වචනයෙන් කෙරෙනවා. එහෙම නැත්නම් ඔළුවේ හිතේ මතුවෙනවා. එහෙම නැත්නම් යන පරිඋත්හාන මට්ටමකට මතුවෙනවා. එහෙම නැත්නම් තේනවා දැන් නම් පරිඋත්හානත් නැහැ වීචිකවන්දම නැවත ඇතිවීමේ හැකියාව තියෙනවා. අනුසේ තියෙනවා. කියලා මේ කෙරුවාවෙත් මට්ටම් තුනක් තියෙනවා. මේ මට්ටම් තුන ඉගෙන ගන්න නෙවෙයිනේ අපි තියෙන්නේ වෙලා අපි යටපත් වෙලා යත් එක ගසාගෙන යෑමක් නේ තියෙන්නේ. මෙන්න මේවා දකිනකොට කෙලෙස් මතුවෙන්න මතුවෙන්න ඒ කෙලෙස් වල බල බිඳිනවා. ඒක කියන්නේ මේ ඉස්මතු වෙන වාරයක් පාසා කැතැසිස් එකක් සිද්ධ වෙනවා. සැරව පිටවීමක් වෙනවා. පිටවෙන්න පිටවෙන්න තුවාලේ සනීපේනවා. ඒ නිසා ඒක වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව මතුනේ නැත්නම් ඒක ඇතුළත අරුබුදයක් බවට පත් වෙනවා. එලි වෙන එක හොඳයි මේ වෙලාවේ. එළියට දාන එක එළියට දානවා කියලා කියන්නේ විතික්‍රමණය කරනවා නෙවෙයි. දැන් දන්නවා මේක දිහා බලාන ඉන්න කෙනෙකුට විතරක් කියත හැකි මම මේ කට්ටියත් එක්ක ඇසුරු කරාට අපි ඔක්කොම එකම ජීවන රටාවේ ගත කරන එකම රිට්‍රීට් එක කියන්නේ මට වැඩියෙන් ඉන්නේ රාගය කියලා. නැත්නම් මට ඉන්නේ ද්වේෂය කියලා. එතකොට මගේ කැරක්ටර් ට්‍රේට් එක මම මොකಾದ කියන එක පිට කෙනෙක් කියන දෙයට වැඩිය තමන්න දැන ගන්න පුළුවන් නැවත නැවත උත්සන්න වෙන කෙලෙසේ තමයි මගේ චරිත ලක්ෂණය. ඒකම අමාලාට මම ගියාත්මේ ඉඳලා ගෙනාවු එකක්. එහෙම නැත්නම් මගේ චරිතයේ අත්‍යන්ත ලක්ෂණයක්. ඉතින් අපි ඒකනේ ඔය සයිකියාට්‍රිස්ට්ලා දාලා අහන්න යන්නේ. සයිකියාට්‍රිස්ලා අපි ඇනලිසිස් කරන්නේ ඕකනේ. එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝෂියේෂන් දාලා අල්ලන්නේ ඒත් ඒගොල්ලෝ හරිය ප්‍රවේශ වෙන්නේ අල්ලන්නේ. කියනවා ඔය කතා කරන්න ඇරලා ඇරලා first season second season third season විතර ගියාට පස්සේ තමයි credibility ඇවිල්ලා හෙලි කරන්නේ. ඒ හෙලි කරනවත් එකම සනීපෙනවනේ. psychoanalysis එකෙන් මොකුත් දෙන්නේ නැහනේ. කියනකොටම ඉවරයි. දැන් මෙතන psychiatrist නුත් තමයි psychopaths නුත් තමයි බෙහෙතත් තමයි හෙලි කරනවා. ඉතින් කවුරක්වත් දන්නේ නැහැ මේක යටපත් කිරීමෙන් කෙලේශයක් පාටපත් වෙන බවත් හෙලි කරනකොට බබලන බවත් බුදුරජාණන් වහන්සේ හැම ත්‍රිපිටක පොතකම මුලින්ම ලියලා තියෙනවා. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මහණි තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ හෝ ඒ අනුව හෙලි කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි. අපි ඒක මේ එන කෙලෙසේ වහන්න යන එකනේ අපි මේ ශිෂ්ටාචාරය කියලා කරන්න හදන්නේ. ඉතින් එතකොට ඒක ඇතුළේ පිළිකා හැදෙනවා. මං කියන්නේ හතරමං හන්දි ගන්න කී කියාවෙදින්න කියලා. නමුත් ඒක හෙලි වෙන්න ඉඩ දෙන්න නම් Taman කරේ ලොකු ආත්මනුකම්පාවක් තියෙන්න eBay. Taman කරේ ලොකු well being නැත්නම් සුභ සිද්ධිය සලකන එක අත්ත කුසලය අර්ථ සිද්ධිය කියලා. ඉතින් ඒකනේ ඔය භාවනා කරනකොට සිද්ධ වෙන්නේ. අපිට පේන්නේ මේ හති කොන කක්ක ගෑවිලා ඉඳගෙන ඉන්න බීමත් කක්ක ගෑවිලා විනාශ වෙනවා. යනමුත් වෙන්නේ ඇතුළේ තියන් හිටියනම් බස වෙන්න තියෙන දෙයක් එළියට දාන එක. දැන් ප්‍රායෝගික අත්දැකීමක් කිව්වොත් ස්වාමීන් වහන්සේ තරහව තියෙන. තරහව නෙමෙයි හොර හොරට කරනවා කියන්නේ. මේ දැන් මේ දවස්වල තරහට මේ දවස්වල ලලිත නංගි මම නිලින් නංගි මමයි කෑම වෙනකොට තරහ යනවා. තරහ යන්නේ තරහ වෙන්නේ නැත්නම් හොරකමට දැන් මම මේගොල්ල දෙන්න ගියාට පස්සේ තව තව දේවල් ඇඩ් කරනවා. තේරුණා මම දෙන්න ගියාට දැන් මම දැන් එළවලු උයලා යනවා. ඉතින් මට හිතෙනවා මේ මදි වගේ ඇති කියලා. හැබැයි ඒ දෙන හොඳට දන්නවා ගණන්. ඇත්තටම මට වඩා ඒ වැත්ත හොඳට දන්නවා. හැබැයි මගේ හිත මම මේ අවංකම කියන්නේ මගේ හිතේ ඒක තියෙනවා. මේක මදි මදි කියලා හිතලා ඒ දෙන මෙහෙට ස්වාමින්වහන්සේලාගේ දානේ අරන් ආවට පස්සේ මම තව ටිකක් ඉතින් ඇඩ් කරාම දැන් මට හිත මම හොරටනේ කරේ. ඉතින් මේ දෙන ආවෙන් පස්සේ කියනවා මම දැම්මා කියලා. හැබැයි ඉතුරුත් වෙනවා ස්වාමින්වහන්සේ. අමුයි අමුයිද දැම්මේ? ආයි දවසේ කියනවා අනේ අලක්කා දැන් ඔය එපා ඇති කියලා. හැබැයි මට ඒත් වෙනවා සාමිනාස්. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකට තියාගන්න පුළුවන් තුන් දෙනා තේරුම් ගන්න ඕනේ. එක්කිනෙකුට ඒ වැඩි කරනකොට ජොබ් සැටිස්ෆැක්ෂන් කියලා එකක් ඕනනේ. එයාට එක්ක වැඩි කරන්න ඕනේ. මෙයා ලුණු ටිකක් වැඩි කරන්න පුළුවන්. ඒ වැඩි කරාට අනෙක් කට්ටිය දැනගන්න ඕනේ. ඔක්කොම කරන අතර ඒකට ඉඩ දීගෙන යනවා. ඒ දෙන්නගේ කිසි ප්‍රශ්නයක් නැහැ ස්වාමී. ඒ දෙන්න බොහොම පිළිගන්නවා. ඒක පස්සේ පිළිගන්නවා. හැබැයි මගේ හිතේ ඇතුලේ තියෙනවා අර මේක පොරට කරන්න ඕන කියන එක තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක මොකද්ද නතර කරගන්නත් බෑ. නෑ මොකටද ඇයි නතර කරන්න ඕනේ ඇයි? ඒක ඒක ආන්දරේ නෝනාගේ හැටිම තමයි ඉතිනෝ. මේ කරුණාකල මහත්තයා කටවා ගන්නවා. නේ අපිට මේ උසාවියේ ඉවකිනියන්න හම්බෙන්නේ නැහැ මේ පෞල් ප්‍රශ්න ගැදලා ගත්තා. හරිද මම මේ වෙලාවේ නිසා විශේෂ බලතල පායි. මම කියන්නේ මේ වැඩේ වුණාම ඇති වැරද්ද මොකක්ද? වැරද්දන්නේ නැහැ. මං හැබැයි කිව්වා මේ දෙන්නට මන් දන්නේ මට ඒක කෙරෙනවා. එච්චර වැඩ කරන මනුස්සයාට එයාට තියෙන්න ඕනේ යාගේ ප්‍රෙෂර් රිලීස් කරන වැල්ව් එකක්. ඒක ප්‍රශ්නේ නැහැ නේ. තියෙනවනේ විදිය. ඒක කොහොම වෙනස් වෙනවද? කමන්නේ නැහැ ඒක අවශ්‍ය. ඒක ඒක ගාලල්ල ඒ මොකද අපි බැලුවොත් ඔය බැලුවොත් කණ්ඩායමක එකතුලා වැඩ කරනකොට හැම කෙනාගාම ප්‍රෙෂර් රිලීස් වෑල් තියාගෙන ඉන්නේ බෑකප් ෆයිල්ස් තියෙනවා මේ ආදි වැරදුනොත් මදි වුනොත් කියලා ඉතින් ඔක්කොම අනුකම්පාවෙන් එන්නේ දැන් මම ওই පොත් ලියීමට ඉච්චරම දක්ෂ නෙමෙයි කොහොමඩක්වත් දක්ෂ නැහැ ලොකු සාංශ ඉඳපු ගමන් මට කිව්වා මේ මුල් කාලෙම ওই නම මොනවා ටිකක් ලියලා ගෙනත් දෙන්නේ කියලා. දැන් ලියනෙවගේ මගේ අපි සයන්ස් සබ්ජෙක්ට් කරලා සිංහල දන්නෙත් නැහැ. බුද්ධ ධර්ම දන්නෙත් නැහැ. ලියලා දුන්නාට පස්සේ ලොකු සංසය ඥානන්ත සංසය දානවා කරෙක් කරන්න කියලා. ඉතින් මට හිතුණා මේ චරිතයක් හදන්න හදනවා වගේ. ඊට පස්සේ මං කොසාන්ද මේ ලියන්න ගියාම මම ළඟ මේ පාඨකයා ගැන අඳින්න මට නැහැ. කියාන කියානේ යනවා. ලොකු සාංශික මම කොයිතර මම දන්නවා ෂුවර් මේ මගේ රුචිය මේ යන්නේ. ඊට පස්සේ කිව්වා නම කරන්නේ අනුකම්පාවෙන් නම් ඕනම කෙනෙක් සමාව දෙනවා කියලා. ග්‍රැම වැරදුනාට, ෆැක්ස් වැරදුනාට, ප්‍රසන්ටේෂන් වැරදුනාට. හැබැයි හින්ට් එකක්වත් තියෙනවා නම් මම දන්නවා ඔබ දන්නේ නැහැ කියලා. ඒක වැරදි අහුවෙන්න විතරමයි යන්නේ කිව්වා. ඒ නිසා මේ ඕවරෝල් යන්නේ කරුණාවෙන් නම් දැන් අම්මා කෙනෙක් දරුවන්න ගහනවනේ. ඒ කවදාකවත් දඬුවමකට හුරුතලයකට යන්නේ. දැන් දරුවත් අම්මගේ තනියම හපනවනේ දත් දෙක ආපු ගමන් සූපු කරන ගමන් වැරද්දකට යන්නේ නැහැ නේ. ඒ මොකද දෙන්න අතර තියෙන මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එක තන්නේ කර කරුණාවෙන් බේරෙනවා. ඒ නිසා කරුණාව ඉස්සර වෙලා යනවනම් අපිට තව කෙනෙක්ගේ බෙල්ල කෑවත් මුකුත් වෙන්නේ නැහැ. අපිට තියෙනවා මේ තරහා ඊට වඩා ස්මාර්ට් වෙන්න හැදුවොත් ප්‍රඥාව ඉස්සර කරන්න ගත්තොත් කක්කා. මම අක්කා වේදන නංගි නිසා මමත් පොඩ්ඩක් ඒගොල්ලන් කමන්නේ. ඉතින් මේ වගේ ප්‍රකාශ කරනවායි කියලා කියන්නේ ඇත්තටම තියෙනවා. තියෙන බව තිබුණාට ප්‍රශ්නයක් නැහැ කියලා මං කියන්නේ. තිබුණාට ප්‍රශ්නයක් නැහැ. අපි කියලා කරන්නේ. සමහර ලාඩ වසංගලත් කරනවා. ඒකට යාට ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ සිස්ටම් එක අදින්න බෑ. වන් මෑන් නාමේ නම් ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් කවම් බැන්නම් කවම්. දැන් බෑ. මේ වැරදුණු තුන් දෙනාම බෙදා ගන්න ඕනේ. හරි ගියොත් මෙයා වැඩිපුර ලකුණු ටික ගන්නවා. මම නෙමෙයි ස්මාර්ට් උනේ කියලා. ඉතින් ඒ වගේ දේවල් නැතුව ඔය කිසිම දවසක ඉතිහාසෙව ලියවිලා නැහැ. ඉතිහාසය ලියවිලා තියෙන්නේ දිනුපින්හගේ කතාව විතරයි. හැම තැනම ඒ තියෙන සින්ක්‍රොනයිස් එක. ඒ ඒ මේ දැන් සාරුවච්චන් වහන්සේව කරගෙන ගිය වැඩේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතුව මොන විදියකට කරන්න පුළුවන් කියලා හිතනවා. දැන් කියන්නේ පා වෝට් කරන්න එපා. මට විතරයි තේරෙන්නේ කියලා සමහරට නටපත් කර යටපත් කරනවා. සාරිපුත්‍ර සාංශේ ඒතියෙදි බැනුම් අහා අදිනු. ඇයි එතකොට ඒක බුදුහාමුදුරන්ගේ මලබන්ලා යහට යන්න හැදිල්ලක් නෙවෙයි. බුදුසාංශේ කරන on principles දෙන්නේ නැහැ. ඒ සාරිපුත්‍ර සාංශේ නිකන් ඉන්නේ නැහැ. කර කර කර කර දානවා. ඉතින් ඒක දිහා බලනකොට එතන ඉඳලා කීයක තේරුම් ගන්නවා මිසක්කා දැන් අපි තේරුම් ගන්න ගියාට අපි තේරුම් ගන්න කොච්චර සොච්චමන්ද කියලා හිතනවා. ඕනෙම තැනක බලන්න වැඩක් හරි ගිහිල්ලා තියෙනකොට ඒක එකන එකෙන්ලා කන්ට්‍රිබියුට් කරලා තියෙන හැටි සහ අන්තිමට ස්තුති කතාවට එන කට්ටියයි. වැඩක් නැහැ. මේ කතා කවදාකවත් අංග සම්පූර්ණ ස්තුති කතාවක් කරන්න බෑ. ඒක ඒක හාමනිය එකක්. ඒ හාමෝනි එක ගන්න ගියාම අරය ලොක්ක මෙහා පොඩ්ඩ කතා නැහැ. ඒ නිසා අපි ආන් ප්‍රශ්න විශ්ලේෂණයට ওই අනවශ්‍ය ප්‍රශ්න පැද්දගලා. ආම්දනේ මේ මේ ප්‍රශ්නේ මේ නෝනට සම්බන්ධයක් නෙවෙයි. දැන් අර කලින් ප්‍රශ්නෙටම පොඩ්ඩක් පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. දැන් අපි රාග සිතවිල්ලක් බව දැනගන්නේ රාගය ඇති වුණාට පස්සේ. එතකොට ඒ කර්ම කර්මයේ සකස් වෙලා ඉවර නේද? දැන් ඔය රාගය ඇති වුණාට පස්සේ හෝ දැනගැනීම ඒ කියන්නේ පරිවෘත්තාන தත්ත්වයට ඇවිල්ලා තමයි අපි දැනගන්නේ ආවා කියලා. ඒ විදිහට හරි දැනගත්තට දැනගැනීමෙන් නේ කවදා හරි රාගය නැති කරන්න පුළුවන් වෙන්නේ. කවදාකවත් එහෙමවත් නැති වුණොත් එහෙම රාගය නැති කිරීම සෝ රාගය පිළිබඳව අධ්‍යයනයක් කරන්න බෑනේ. ඒ නිසා ඒ වෙනුවට රාගය ඇවිල්ලා හැබැයි මෙයා දැන් බලන්නේ ඒක රාගෙන් යටපත් වෙච්ච මොසපත් වෙච්ච රාගෙන් රත් වෙච්ච කෙනෙක් විදියට නෙවෙයි රාගය යනු කුමක්ද කියලා දැනගන්න අදහසින්. ඒ දෙක අතරේ දිත්තේ දිත්ත මත්තන් වලින් කියන්නේත් ඔය රාගයේ එන්නේ කලින් ඒක මොකක් හරි තව අසංකත ධර්මයකින් ප්‍රතිස්ථාපනය කරලා ඒක ඇති වෙන தත්ත්වේ ඇති වෙන්න නොදී තියාගන්න தත්ත්වයන් ඒ තමයි පර්ෆෙක්ෂන් එක. ඒ පර්ෆෙක්ෂන් එක යන්නේ ඉස්සෙල්ලා ට්‍රයිල් ඇන් එරර් වෙලාවේදී වෙනවා වෙන වෙලාවෙදී මෙයා දන්නවා දැන් රාගෙත් 30% ඇවිල්ලා තියෙනවා 40% ඇවිල්ලා තියෙනවා 50% ඇවිල්ලා තියෙනවා සමහරට 20% 10% එනකොට තේරෙනවා එතකොට එයා රාගෙ දිහා බලන්නේ රාගයට කැමැත්තෙන් හෝ ද්වේෂයෙන් නෙවෙයි රාගේ සබ්ජෙක්ට් මැටර් එකක් කරගන්නේ සා රාගේ හදෑරීමේ අදහස ඉන්නේ එතකොට විස බීජයක් අරගෙන අපි ලැබ් එකේ ටෙස්ට් කරන වෙලාවේදී විස බීජයට විස බීජයක් කියලා සලකලා බෑනේ එයාගේ චර්යාව ඉගෙන ගන්න එපා ලෙඩේ මොකද්ද කියලා අල්ලගන්නේ දැන් මම ගියා ওই අන්තරාය කර ඖෂධ නිවාරණ ඒකට අපි අවස්ථා තුනක විතර ගියා. ගියාට පස්සේ මට මම කවදාකවත් දැකලා තිබුණේ මට දුන්න මෙච්චරක් විතර ඕකට කියන්නේ බ්‍රවුන් සුගර් කියලා. පැකට් එකක් දුන්නා ධනිකර හෙරොයින්. ඒ වටිනාකම කොච්චරක් වෙන්නේ නැද්ද? ඒකේ පොඩ්ඩක් හරි ගෑවිලා තිබුණා නම් ඊමණසාව හිරේ අල්ලගෙන දැන් මේ බියුරෝ එක ඇතුලේ තියෙන්නේ. බියුරෝ එක ඇතුලේ තියෙනවා කවුරු හරි ගියාම පෙන්නනවා මෙන්න ස්වාමීන් වහන්සේ මේක තමයි මේ මේ කුඩු කියන්නේ කියලා. ඒකට ඒකයි කුඩු ගහන කෙනෙක්ගේ අතේ තියෙන කුඩුයි අතර ලොකු වෙනසක් තියෙනවානේ. මෙතන රිසර්ච් එකක් කරන්න. ඒක දකින්න බෑ. ඒ රිසර්ච් එක කරන මිනිස්සු කුඩු කියන එක මොකද්ද කියලා දන්නේ නැතුව වෙන්නේ නැහැනේ වැඩේ. ඒක නිසා එතන ඉන්න රිසර්ච් කරන එක්කනා ඒ කුඩු බල තියා බලන හැටි, බිස්නස් කාර්යය කුඩු තියා බලන හැටි, කුඩු ගහන මිනිහා කුඩු තියා බලන හැටි තියෙන ආකල්ප මේ වෙනස තුනම දැනගන්න ඕනේ රිසර්ච් කරන එක්කනා. ඒ නිසා එයා ළඟට කුඩු ගණ්ඩම දෙන්නේ නැතුව කොහොම මේ රිසර්ච් එක කරන්නේ? ඒ කියන්නේ ඒක රාගේ ඇති වෙන බව දැනගත්ත ගමන් සංස්කාර නොකර එතනින් අවත්ත ගත්තා නම් ඒ කියන්නේ නෑ නතර කරන්න යන්නෙත් නෑ. මේ රාගේ චර්යාව රාගේ භූමිකාව රාගේ රචනය බලන්න දෙන්නුනේ ස්වභාවයෙන්. එතකොට මේ රාගේ මේ අපි අපි කන්ට්‍රෝල් කරලා බැලුවොත් ඒක රාගේ වෙන්නේ නෑනේ. රාගේ රචනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒක දිහා බලනවයි කියන එකයි රාගයට රත් වෙනවයි කියන එකයි රාගේ නැති කරන්න හදනවයි කියලා කියන්නේ මාර්ගපත තුනක්.